කියන්නේ ඉතිරිවත් කරගත්ත ආත්මාවය තමයි දුක්ඛ නිරෝධාවේ පැත්තේ අවදානෙ තමයි අවදානෙ ගන්නවාගේ මේ විද විපස්ස සබ්ද විපස්ස ආදී වශයෙන් අතිවිනා රූප විකාර සබ්ද විකාර ආදී වශයෙන් ඉන්නා වූ විකාර විචාරය කියලා දැක්කේ මේ চৈতසිකයේ කලින් නැත්නම් නිරෝධකත්වයේ මීට කලින් පුරුක වශයෙන් අපි මේ පාඩ දෙකපත් කරගත්තේ සිතක්යේ කියනයි. ඊට කලින් අත්ත වශයෙන්ම සංහාවයි අපි දැක්ක සූත්‍රය තිබුණේ අපි ඒක ඉක්මවලා තමයි සංචේතනාව ගත්තේ සංචේතනාව පස්සේ රූප රූප සංචේතන ඒකාට රූප සංහා ඒකාට රූප විතක්ක ඒකාට රූප විතක්ක මේ පිළිගන්න. එහෙම නැත්නම් ශබ්ද ගත්තොත් ශබ්ද සංචේතන, ශබ්ද සංහා, ශබ්ද විතක්ක, ශබ්ද විචාර. මේකෙන් අපි සංචේතනාවට පස්සේ සංහාව කියන එක විශේෂයෙන් ඉදිරිපත් කරගත්තේ නෑ ධර්ම දේශනාවක් වෙනුවට. මොකද සෑම පුරුකෙකින්ම ඊට එහා තියෙන පුරුකෙක ඉඳලා දෙලින්ම සංනාව ඇති වෙන්නේ නැති අපි මතක් කරගෙනමයි යාවේ. නමුත් අද නිරෝධ සත්‍යය නිමාවක් දකින්න පුළුවන් වෙලා හිතාගෙන ආරම්භ කරන මේ ධර්ම දේශනාවට විශේෂයෙන්ම භාවනාවට අනුකූලතාවක් සත්‍යනා කියලා විශේෂයක් නැති වුණත් වෙනවා දෙන්න පුළුවන්. නමුත් විග්‍රහය සඳහා මෙතන සංඥා විපංචේතනා සංහා විකාශ විකාර කියන හතරම අවුස්සලා ගත්තොත් මතකයට පහසු. ඉදිරිපත් කරගත්තොත් පහසු. මෙතෙන්දී මේ අන්තෝජතා බයිජතා වශයෙන් ඇතුළත ගැට පිටත ගැට වැටෙන මේ සංසාර චක්‍රය මේ විදදීමේදී අරවචන වහන්සේ ඉදිරිපත් කරගෙන තියෙන ක්‍රමය හරියට සතුටින් අදුවක් ඇවිස්සහම සිය සතුටින් යන දානවා වගේ ඉතාමත්ම සූක්ෂම ප්‍රමෝලක තුනයි මේක මේ කටු ආරම්භාන ක්‍රම ඉදිරිපත් කළා කියන්නේ ඒකට පුළුවන් අපිට මේ සංකේතනාව සංනාව විතක්කයක් විකාරයක් කියන මේ හතර අරගත්තොත් සංකේතනා මේ චේතනා කියන කායිකතිකය යම් කිසි ආරම්භකට අනිත්‍ය චෛත්‍යය නෝවන මෙහෙදී නායකත්වය දෙන සත්‍යයි කියන්නේ. පරිපන්තියේ තියෙන ප්‍රධාන රජවගේ අනිත්‍යයේ යෙදෙන අනිත්‍ය කියන්නේ කාරණාවට නිවන ගැතියක් අන්තික මොනිටර් දෙවිස්සා අනුපන්තික වදු දේශ වදු ආවාගේ මේ චේතනා වැඩක ඒ චේතනාව මේ විදිහට තෝරලා නිවනවලා යොමු කරවන අරමුණට තමයි මනසික ආර්ය හිත දෙන්නේ ඒ දෙන්නේ දෙන ගියා වූ දෙන යන්නා වූ මානසිකාරය අරමුණට නැංවීම කියන කුක්තිය පරිසමාප්තිය සිදු වෙනකොට විතක් වේ. සාහිත්‍ය ධර්මයන් අරමුණ දිහාට මෙහෙවීම, ගොනු කිරීම, යොමු කරවීම, එළවීම චේතනාවෙන් කරනවා. මේ චේතනාවෙන් දිනුවක් ලබා දුන්නා වූ වැඩි නැත්නම් දිනුවක් ලබා දුන්නා වූ අරමුණට යන්න පුළුවන් දිහාවට පිට මෙහෙවීම මනසිකාරයෙන් කරනවා. ඒකට ඉතින් හමාරි අතහන් කරන්නේ කොහොමද? අර මුලට හිත නැංවීමෙන් ඔන්න ඒ රටේ තමයි. අන්න අර මුලට හිත නැංවීම කියන එක කරන්නේ හිතක්. මේ විතක්කේ යම් එකක් විතක්ක කරා නම් අර මොන යම් අරමුණට හිත නැංවුවා නම් ඒ අරමුණ ටිකක් පිළිමදින ගැටියක් තියෙනවා. ඒක රස බලන ගැටියක් තියෙනවා. අතගාල බලන ගැටියක් තියෙනවා. ආන්නේ අතගාල බලන ගැටියේ ඒ විපස්සයක් එක්කම ක්‍රියාත්මක වෙනකොට මේක තමයි විචාරය කියන්නේ විමසවා බලන්න මේක නිසා සමාජ විමසන නුවණ කියලා කියනවා. ඒ විමසන්නේ මොකද්ද විපස්සේ විසින් නංවන ලද අරමුණ අතගාලා බලන එක, ඒක රස බලන එක, ඒක පොඩක් ආස්තේ කරන බලන එක, පිටි නැදලා බලන එක තමයි විචාරණ කරන්නේ. විචාචේතන මානසිකාර විතක්ක විචාර කියන සයිසික ඒක චිත්තක්ෂණයක භාවනා චිත්ත වීදේ චිත්තක්ෂණයක චිත්ත වීදේ කියලා ගන්න දෙලෙසි චිත්තක්ෂණ වශයෙන් ක්‍රියාත්මක වෙන හැටි ওই විදිහට පුළුවන් තරම් පරිච්ඡේද කරලා දක්වන්න ඉල්ලනවා. ඒ සාමාන්‍යයෙන් ආගාර ධර්ම විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් කෙනෙක් කොහොමද වරදකට හෝ නිවර්දකට හෝ වෙනදේ අපි කියන්නේ මේ පුද්ගලයා ඉදිරි පිටට ඉදිරිපත් වෙනා වූ යම් හෝ අරමුණක් සූර්යයක්, සබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධම්ම අරමයක්, ආරමණයක් ඒ මොකක් හරි ආවට පස්සේ මේ පුද්ගලයා මේ සංචේතනාවට කලින් වේදනාවක් විඳිනවනේ. ඒ වේදනාව අනුව තමයි සංඥා ගන්නෙ. ඒ සංඥාව අනුව චේතනාව මෙහෙවෙයි. ඒක නිසා ඒ පුද්ගලයා විඳින වේදනාවත් එක්කම මේ දකින්න බාහිර කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන අරමුණේ සලකුණු තැබීම මේ පුද්ගලයන් අතර අනිවාර්යෙන් සිදුවේ. සංඥා ගැනීම, අරමුණු කර ගැනීම, නිමිති කර ගැනීමක් සිදුවේ. මේ නිමිති කර ගැනීම සඳහා ඉදිරිපත් වෙන අරමුණ නිතරම සීග්‍රේ වෙනස් වෙමින් පවතින දෙයක්. ඒක සාමාන්‍ය සංසිද්ධියක්. නමුත් මේ වෙනස් වෙන දෙයක් මතක තබා ගන්න අමාරු නිසා වෙනස් වෙන දේ මත ගන්න සංඥාව නම් කවදාකවත් වෙනස් නොවන ආකාරයකට හිතේ තැන්පත්. ඒ නිසා අපි විත්ත හිතියක් පිළිබඳව මතකයේ ඇවිස්සුවොත් අපිට මේ මතකයේ හැමදාම ඒක ආකාරයි. එවිට සිද්ධිය සම්පූර්ණ වැඩ පිළිවෙල මතකයේ තියෙන්නේ අපි දුතාන සිත් ගන්නාසුළු යමක් එක දෘෂ්ටි කෝණයක් එක පැත්තක් එක්කෙනෙක් ඒක නම් සිද්ධියක් අපි මතක තියාගන්නවා ඒක ආනියට මේ සමරාවකින් ගත්ත චිත්තෝසේ ආපතක් වාගේ ඒක එතන දිවහක් කර හොඳට හිතේ තැම්පත් කරලා තියෙනවා. ඉතින් ගලේ කිතුවා වගේ තැම්පත් කරලා තියෙනවා. දිගේ පාරක් මතක් කළා වගේ සමහර මොලේ පිළිබඳ වෛද්‍යවරු මොලේට යම් විදුලි සංඥාවක් දුන්නා ගත්තොත් ඒ යටගේ මතකේ අලුත් කරන්න පුළුවන් ගැටයක් ලැබලා තියෙනවා. ඒත් ලැබලා තියෙනවා ඒ විදිහට ඉදි සංඥාව ලක්ෂ වාරයක් දුන්නත් මතකේ එන්නේ එකම රූපතලයක්, එකම දෙයක් ඒ විදිහට. ලක්ෂ කෝටි වාරයක් එක නැවත මතකයට නැණුවත් ඒ ගබඩා කරලා තියෙන සංඥාය වෙනසක් වෙන්නේ කියලා කියනවා. ඒක කියන්නේ සංඥාව නිත්‍ය සංඥාවක් විදිහටමයි සුභ සංඥාවක් විදිහටමයි සුඛ සංඥාවක් විදිහටමයි තමයි මතකේ තියෙන්නේ. නමුත් ඇත්තනම් ඒ සංඥාට අදාළ විදිහේ වෙනස් වෙන සුළු දෙයක් විතරෝම වෙනස් වෙන සුළු වෙන බංගුර දෙයක්. නමුත් අපි සංඥාවට නඟපු මොහොතේ පටන්ම ඒක නිත්‍ය බාරපත්. මෙන්න මේ සංඥාව මත ඉඳගෙන තමයි අපි මේ සංස්කාර ඇත්තා. ඒකට සත්‍යම ධර්මයේ මත නෙවෙයි. සත්‍ය ධර්මේ නම් වහවහ වෙනස් වෙන සුළු දෙයක්. නමුත් අපි එයින් අපි ගත්ත සංඥා ටික අරගෙන තමයි මේකක් උඩට ගිහිල්ලා පොලයක් එලලා සංඥාතික ඇඳලා ඉතින් පිටියන් අදිනවා ගණන් හදනවා සැලසුම් කරනවා මේ තේරම වෙන්නේ අවදාවත් විත්ත සිද්ධිය මත නෙවෙයි මොකද විත්ත සිද්ධියේ ඒ වගේ දේවල් කරන්න තරම් පමා වෙන එකක් නෙවෙයි ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි නමුත් ඒ මත මේ පිටක් ගැන හිත ගන්න සංඥාව නිත්‍යයි සුඛයි සුඛයි සුභයි ඒ මත ඕන තරම් පස්තරන්න පුළුවන් ඒ මත ඕන තරම් වගු කටහන් කියන්න පුළුවන් ඒ පරිච්ඡේද කරකර බලන්න පුළුවන්. අප කතා බලන්න පුළුවන්, විග්‍රහ කරකර බලන්න පුළුවන්. මොකද සංඥාව කියලා කියන්නේ අපි හිතේ ඇති කරගත්ත නිත්‍ය භාවය පිළිබඳව, ආරම්මන භාවය පිළිබඳව හැඟීමක්. මෙන්න මේ ගත්ත සංඥා මත ඉඳගෙන තමයි ඔය ඊට පස්සේ සලකුණු දිගට යන්නේ. නැත්නම් චේතනා පහල කරන්නේ. ඒ සංඥාව මත නැත්නම් විත්තිදී අමතක වෙලා ගිහිල්ලා නමුත් අර ගත්ත සංඥා මත ඉඳගෙන ඉතින් විදතෝම සංස්කාර කරනවා. ඒක හැද ගන්නවා. ඒක Tamanට ඕන විදිහට හදා ගන්නවා. මෙහෙම වුණොත් හොඳයි, එහෙම වුණොත් හොඳයි කියලා මෙන්න මෙවැනි සංස්කරණය කිරීමක් තමයි අර ප්‍රධාන වඩුව කරන්නේ. නැත්නම් චේතනාව කරන්නේ. ඒක නිසා චේතනාව බොහෝ දුරට ඇත්ත සිද්ධියෙන් වෙච්ච සිද්ධියේ තමයි. වෙනස්. නිත්‍ය සුඛ සංඥාවට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ චේතනාව පිළිබඳ හොඳට අර ආචාර විද්‍යාවට පැත්තෙන් බලන්න පුළුවන් එකම සිද්ධියකට දෙන්නේ සම්බන්ධ වෙලා දෙන්න කතා කරොත් දෙන්න දෙකක් යනවා. මේ දෙන්න දැකලා තියෙන්නේ මේ දෙන්න එක දැකලා තියෙන සංඥාවල් වෙනවා. ඒක තමයි අර අන්දිව හය දිනකට අර ඇතෙක් කට ගන්න දීන ඉස්සර කාලේ හිටපු රජ කෙනෙක් ඒ හය දිනාලව කතා කරවලා තියෙනවා. ඒ කතා කරගුවා මේ හය දිනා කියලා තියෙන සම්පූර්ණ වෙනස් කොටස් හයක්. අලියට ගාවපු එක මිනිස්සයයිල කියලා අලියා කියලා කියන කොටසක් වගේ එකක්. ඉතින් මේ නට්ටක් තියෙනවා නට්ටාග පැතිරිච්ච මයිල් ටිකක් තියෙනවා. කනට ගාව මිනිස්සයා කිව්වා අලියා කියන්නේ කුල්ලක් වගේ දෙයක්. අකුලට ගාව මිනිස්සයයිල කිව්වා අලියා කියන්නේ වංගිරියක් වගේ දෙයක්. නානා ප්‍රවිධියට තනියම විස්තර කරේ මොකද්ද? ඔහුට ලැබෙන මේ සංඥා ටික ඔහු විස්තර කරගෙන ඉතින් ඊට පස්සේ මේ මනසට ඇති අන්දයා නිසා කොයි වෙලාවෙ ඇහුවත් කොහොම කරත් පලියලතු අතගාමුණියට වෙන්නේ අලියා ගැන කොස්සක් වගේ. හොඳලත ගාමුණියට පොල් ගහක් වගහක් වගේ එකක්. බලි මේ අබුලත ගාමුණියට වංගි දිම්බේ වෙනස් කරන්න. ඊට පස්සේ ඒ මනුස්සයාට කිව්වොත් එහෙම අලියෙක් අඳින්න අලියෙක් හීලා කරන්න. ඒ මනුස්සයා අර කොස්ස ගත්තොත් කොස්ස හීලා කියන තමයි කතාව මනුස්සයාට. මේ විදිහට අර ඇත්තට මනුස්සයාට දෙනවා කොච්චර නම් මේකේ අත්‍ය ස්වරූපේ. අතාගේ ඒ මනසට සොයලා බලලා අසා සාකල්යෙන් දැක ගන්න බෑ. අහු වෙනකොට අත ගාලා ඒකින් පස්සේ ඕන් සල්මක් කරනවා. ඒ වගේම අම්බේක් එක දවසක් අහවලු මේ සාමාන්‍යයක් තියෙන මිනිස්සෙකින් යාළුකමට මේ කිරි කොහමද කියලා. ඊළඟට තෝල් කිරි කොකාවද? කොකාවවල කියලා. ඊට අත නමලා පෙන්වලු කොකාගේ දෙල්ලේ දුර අත ගාලා කොහෙද කිරි බොනකොට උගුර පැටලෙනවා කියලා. ඉතින් මේ වගේ දෙයක් තමයි ඒ පු탁ඥය හැම වෙලාවෙම කරන්නේ පු탁ඥයයි ගායනා ඒ මිනිහා අන්ධයා මිනිහා මෝඩයා මම නම් හරියට පිළිදැකලා තියෙනවා මම නම් හරියට කොටා දැකලා තියෙනවා මගේ නම් දුරකට නෑ කියලා අපි හිතන්නේ. සුසර්වචනා දෙපෙන්නන හදාන්නේ ඇත්ත ඇති හැටියට දැක්කම වෙච්ච රීතිය වෙච්ච රීතිය වශයෙන් මගේ මතක තියාගෙන හිටියානම් අවදාකත් උක වෙනස් කරන්න හිතන්නේ. මොකද මේ සිද්ධිය වෙනස් කරන්න හිතන්න තරම් දෙයක් නෑ. ඒක උනා ගියා. ඒක බොහෝ සීක්‍රේ වෙනස් වෙනවා. නමුත් අපි හදන සැලසුම් වල අපි කොච්චර දෝ දකින්නවා ඒ සීක්‍රේ ගත්ත සංඥා ටික අරගෙන බැලුවොත් නම් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්, ගොඩක් සංවර්ධනය කරන්න පුළුවන්, ගොඩක් මේක පුනරුත්ථාපනය කරන්න පුළුවන්. නොකර මේක වැඩක් නෑ. අනිවාර්යයෙන්ම මගේ යුතුකම මේක තමයි කිය. අපි අර කබර ගෝයා, තල ගෝයා කරගෙන විශාල සංසුන් හදනවා. ඒ නිසා මේ නිරෝධ පක්ෂේ බලනකොට සංස්කාර අපි චේතනාව කියන වචනේ චේතනාවයිටි ඒ කායනේ සායිතික සියල්ලටම සංස්කාර සම්බන්ධ කියලා කියනවා. සංස්කාර කියන යන තැනට එනකොටම දැකපු කෙනාට බලපු කෙනාට නම් පේන්නේ ආයෙ මේක හදන්න කල්පනා කරනවා මේක දෙපිස්සුවක් ලෝකේ. නමුත් නොහද හිතියොත් යන කාලෙට යන්න දුන්නොත් ඉතින් ඒකත් නිකන් මහා මොකද්ද වඩ පාඩුවක් වගේ. දරුවන් දාන්න නැතුව දරුවෝ හදන්න නැතුව හොඳ නැහැ. පිළියොද්ද පෑනකොට හැඳි ගෑවේ නැත්නම් කොට කැටි ගෑනවා. ඒ නිසා මේක හැඳි ගාලා හදන්න ඕනේ, දරුවෝ ගහලා සල්ලා හදන්න ඕනේ කියලා එන්නෝ යුතුයකම් කොටසක් මේ ආචාර විද්‍යාත්මක පැත්තෙන් අරගෙන අපි මේ දරුවෝ හැදින්න කෙරුවට දෙමව්පියන්ගේ නම් කවදාකවත් හැදින්නක් නැහැ. මොකද දෙමව්පියන්ගේ සූදුව තමයි දරුවෝ හදන මුවාවෙන් තමන්ව නිදහසෙ ලැජ්ජ බය නැතුව හැදෙන්නේ. එතන තමන්ගේ හැදින්න පැත්තක දාගන්න ඕනේ නම් දරුවන් හැදීමේ අද પરමාර්ථය ඉස්සරහින් තියන්න. ඒ නිසා අපි කවුරු හරි මොනවාරි හදන්න යන හැම වෙලාවෙදිම අපි නැහැදිච්චවම තෝරනවා. අපේ හැදිච්චකම වියුත්තේ මේ දේවල් ඇත්ත හැටියට ඇති හැටියට දැක්කනම් හදන්න යන්නේ නැහැ කවදාකවත්. මේ බුද්ධි කල්පනා එකේ. ඒ නිසා සංස්කාර සංස්කාර වශයෙන් අපි දැක ගන්න උත්සාහ කිරීම නිරෝධයේ ඉතාමත්ම පහසු අපිට මේ විශාල බර අපි ඉන්න සමාජේ හදන්න ඕනේ ඒක සම්බ්‍යත්තගත කරන්න ඕනේ බයලජ්ජාක් තුල දෙන්න ඕනේ කියන මූලික බර සම්පූර්ණයෙන් අපිට දෙන්න කියන්න පුළුවන් ඒක තේරියොත් කවදාකවත් මම හදේ මම හදනවා නම් මට ওই ලෝකයේ තියෙන සංස්කාර කුණිදාගෙන වල දෙන්න බෑ වල කියන්නේ නම් පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒ කොහොමද Taman හැදිලා ඉවර වෙලා රහස් වෙලා අනුන්ට කියලා ඒ ආචාර විද්‍යාත්මක පැත්තෙන් හා සර්වඥාන්තිගේ ධර්මය හදාගෙන නැත්නම් ඒක ගැඹුරට යනකොට යනකොට ලෝක හැදීමේ වැඩ පිළිවෙලෙන් අපි ගොඩාක් නිදහසක් ලබනවා. නමුත් ඒක සමහරුන්ට තේරෙන්නේ පොර වෙනවා අංශ භාග වෙනවා වගේ කරා. මොකද ඒ තරම්ම බාහිර හැදීම ලොකු කරගෙන තියෙනවා ලොකු කරන් උත්සාහ කරනවා නැත්නම් විනෝදාංශ හොයනවා තමන්ගේ හැදීම තත්ත්වයට දාගන්න මේ දෙක එකක් තමන් හදන මනුස්සයට අනුන් හදන වෙලාවක් නැහැ. අනුන් හදන මනුස්සයට තමන් හදන වෙලාවක් නැහැ. මේ දෙකම කරන්න පුළුවන් වෙනකොට තමයි අර හත් දුන්නේ කියන්නේ රහතන් වහන්සේගේ අරිය විදිය කියන්නේ ඉන්දර පුළුවන් තමන් ගැනත් වග බලා ගන්න ගමන් අනුන්ටත් වග බලා ගන්න. ඒක ඉස්ලාම් ලෝකයේ ඇතිදී අපේ සෞතනිකී කල්යයන් වහන්සේ. මෙපිට ඉන්නේ නැත්නම් මේ සංස්කාර පිළිබඳ වැඩට නැති බලනකොට බණ කියන්නේ පාඩ. සර්වඥාන්ත බණ කියන්නේ පාවුනේ මේ තරම් අපි විනෝදාංශ හොයාගෙන තියෙනවා අපි වැඩි දැක්කකට දාලා අනුන්ගේ දේවල් හදා. මේක තමයි සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ. මේ සංස්කාර ස්කන්ධයේදී අපි මේ අනුන් හදන්න හදනවා කියවට හදන්නේ අපි මත අපේ මතිමතාන්තර අපේ විද්‍යාත්මක පෝෂණය කිරීමක් පමණයි. ඒක නිසා සංස්කාර ස්කන්ධය නැත්නම් චේතන සංචේතන මනිකාරයට පස්සේ මේ නිරෝධ සත්‍යයේ සමුදය සත්‍යයේ තියෙනනේ සංඥා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, එනිසා යම් කිසි කෙනෙක් හැරෙනකොට කායික වශයෙන්, වාචික වශයෙන්, මානසික වශයෙන් ඒ පුදුල හැරෙන්නේ කොයි පැත්තටද? මුක්ක් හරි තණ්හාවක් සමනය කරගත්තා. විශේෂයෙන්ම මේ සම්මිය දෘෂ්ටි පිටලා නැති අත්ංගේ ඒක බොහෝමත් ප්‍රකටයි. නමුත් අදාළයි. මොකද ඒක අපිට ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මොකද කොට ගන්න කියන්න බෑ වෙනවලු ඒක. නමුත් සංඥා දෘෂ්ටි ඇතුලේ තියෙන යම් වෙලාවක මේ අනුමතෙන් නම් බලන් දෙපයි කියලා මම වැඳලා තියෙනවා කාටවත්. තමන් වශයෙන් බලන්න ඕනේ. තමන් වශයෙන් අමවල් දෙය කළ යුතුයි. මේ දේ වෙන්න ඕනේ කියන මේ චේතන පහළ වුණා නම් අනිවාර්යයෙන්ම මේකට තෘෂ්ණාවක් තියෙනවා. මේකට සාමාන්‍යයෙන් ධාර්මික පැත්තෙන් පෙන්නනවා රහත් වුණාට පස්සේ චේතනන් වහන්සේලාට මේ ධර්මයවත් රකින්න ඕන කමක් දෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් එහෙම රහත් වෙලා කිසි කෙනෙක් කඩපාඩම් කරනවා කොහොම ධාර්මික වැඩක් කරනකොට නැත්තම් බණ මතක තියාගන්න දෙන්නේ භාණ්ඩාගාරික පරියස්ති කියලා ඒක කියන්නේ. මේ ස්තෝමක් බලාගෙන ඉන්න කෙනා ඒ ස්තෝරේ බඩුකට දක්වන කැමැත්ත වගේ විකක්ක මගේ කියන හැඟීමක් ඒ පුද්ගලට එන්නේ නැහැ. මේක මගේ ධර්මයේ මේක අනිත් ධර්මයේ කියලා හැඟීමක් නැහැ. මේ භාගාගාරික පරියක්. ඒ නිදිත කරන පරියක් සංඥාව තමයි. යෝති සාමාන්‍ය මේ වගේ ධර්ම දේශනාවකදී අපි දේශ සහිතයක් අපි නැගින් හදිවත් මේකපැත්තේ මානකත් නිම දේශ සහිතයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම පුළුවන් තරම් රැස් කරන්න ඕනේ, පුළුවන් තරම් ඉදිරි කරන්න ඕනේ කියන තමයි මේක තියෙන්නේ මේක අපි ජීවිතයක් තුනක් කරගන්න නම් අපි දැනගන්න ඕනේ කුස්නා පහළ වෙන්නේ මේ සංස්කාර සංදේ විනායි චේතනා නිසායි මේ ඇතුළේ කුස්නාව තමයි මේ විපස්සීත විචාරයේ සාධක වෙන්නේ. අපි දීපාරත් මුතු කරලා ගන්න දෙවිඳු කෝපයේදී යම් විපස්සීත සම්පතක්. යම් ප්‍රපංචයේදී අතෝන් දාන දුර්ගත් පංච සංඥා සංකාර සම්දාකරන්ති අතීත අනාගත පච්චුප්පන්නේති රූප සත්ත්ව විඤ්ඤායේසු රූපේ අර විදිහට රූපයක් දැකලා අපි ඒක පිළිබඳව ලෝභ හැඟීමක් ඇති කරගෙන ඒක දැක්කේ ඒක පිළිබඳව මේ අරමුණට හිත නැවත නැන්නවා නම් අපිට ආශා කරන රූපය දැක ගැනීමට ඇහැ බොහෝ වන්න නම් විකක්ක ඉදිරි අම්පපයි දෙකකට ඊට පස්සේ ඒක දෙබන වෙනවා. කතාව උදේට යන්නේ. අනේ මේ රූපමත ලංකර ගන්නත්නම් අනේ මේ රූපමත කාය රූප ගන්නත්නම් අනේ මේ රූපමත බලා ගන්නත්නම් අනේ මේ රූප දිවිලාමගේ ආන්දර රුචි වෙලා ගන්නත්නම් අද වගේ අර දැක රූපේ පිළිබඳව ඒක දෙබන වෙනවා. ඒ දෙබන වෙන්නේ කොච්චර වෙනවද කියනවා නම් අතෝ නිදානම් පුරුදන් උපදින්න සංකා සංගාතයි ඊළඟට ඇයි විතුරු රාශියට වැඩ දඩ. නැත්නම් විතුරු රාශිය විතුරු මේ බුද්ධලයා යට කරගෙන යනවා විචක්‍රමණය කරනවා. ඊට පස්සේ මේ මිනිහ ඇස් දෙක නිවේ කටක් කරගෙන බලන දේ වලට පත් වෙනවා. ඒ තරම්ම රූපේ මත්තර රූපයකට යනවා ඉතිපත් යටුනා නම් ඊට පස්සේ මේ කතා බාහුලිය කල්පනා වැඩිකම ඒක දිගේ ඇදීගෙන යන ගතිය මේ මතු දුක දීක සඳහන්. මේ හා සමාන විතරේ අවුල හැදෙන්නේ සිද්ධාන රෝගය දලපුවාම ඒක පිළිබඳව චේතනා පහල කරන කුෂ්ණා පහල කරන විකක් වශයෙන් අපි ඒක අහු වෙන්නේ මේක අනිත් පැත්ත වගේ කිච්චේ එකක් නැත්නම් නිරෝධය පැත්ත කිච්චේ එකක් සත්වඥා දෝෂයේදී අල්ලතන් වහන්සේ සහ සත්වදේවිය අතර වෙන සාකච්ඡාව ගැටි ඉදිරිපත් කරනවා එතනදී සත්වදේවිය අහන්නේ ස්වාමීන් වහන්සේ මෙරේ වූ අපි යටකරගෙන යන අපි විචක්‍රමණය කරන මේ ප්‍රපංචයන් දුරු කිරීම සඳහා සම්‍යක් වීර්ය කරන සම්‍යක් ප්‍රධානය කරන බුද්ධලේ මනාකොට කරන ඔබ කොහොමද කරන්නේ මොකද්ද කළ යුත්තේ එතනදී අවතනන්දේ දෙන්න දෙන කියනවා ඒක අපිට ඔය භාවනා පැත්තට හෝ නිරෝධ පැත්තට බොහොම ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් මේක කරපු විග්‍රහයේ හොඳ පැත්තවත් ඒකදී පෙන්ලා දෙන තියෙන සර්වචන් වහන්සේ සාමාන්‍ය ලෝකයාට මේ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියලා වේදනා රස තුනක් තියෙනවා. ඒ සෝමනස්සේ ගත්තොත් මේක මේ ලෝකයන් වාක් බහුල කිරීමට ප්‍රගුණ කිරීමට බොහොම වෙන්නේ නැහැ. ඒ සෝමනස්සේ ගත්තොත් මේක තියෙනවා තේරිකම්බ අතේරිකම්බ කියලා දෙකක්. සම්‍යක් ලෝකෙ විසින් පිළිගන්න හොඳයි. වදනය කළ යුතු, සේවනය කළ යුතු සෝමනස්සයක්. ඉතින් ඒ නිසාම මේකේ සේවනය කළ නොයුතු භජනීය කළ නොයුතු සෝමනස් වේකතිය. ඉතින් බාහිරතබ්බ තේරිතබ්බ අතේරිතබ්බ කියන දෙක විස්තර කරන්නේ යමක් සේවනය කිරීමෙන් කුසලයේ වැඩෙනවා නම් ඒක තේරිතබ්බයි. තමක් සේවනය කිරීමෙන් අකුසලයේ වැඩෙනවා නම් ඒක අතේරිතබ්බයි. අන්නේ කුසලය වැඩෙන පැත්තේ සෝමනස්සය වැඩෙනකොට ඒ සෝමනස්සේ වර්ග දෙකක් ඔන්න සංගතනාන්දේගේ ඒ සාමනිෂ්ඨාඥානෙට වැඩෙනවා. එක සෝමනස්යක් විතක්ක ਵਿਚාර සහිතයි අනිත් සෝමනස්ය විතක්ක ਵਿਚාර රහිතයි මේ සර්වඥාන්සේ පෙන්වා දෙනවා යම් සෝමනස්යක් විතක්ක ਵਿਚාර රහිතද ඒක විතක්ක ਵਿਚාර සහිත සෝමනස්යට වැඩි ප්‍රණීත කරයි ඒක භජනය කරන්නේ අන්න ඒක භජනය කරනකොට ප්‍රපංච නැතරයි මේක සමතත් විපස්සනාට මෑත කාලේ ඉතාමත්ම ප්‍රායෝගික විදිහට භාවනා ගුරු දක්වලා තියෙනවා මම මතක් කරන්න කැමති මෙතෙන්දී මේ කියන විතක්ක විචාරගත මේ ආකාරයෙන් සාහිත්‍ය කරමින් කරන භාවනාවට කියන්නේ සම්මත්තාන භාවනාව. චතුසත්‍ය කම්මත්තාන භාවනාව කියලා කියනවා. හැබැයි මේ විතක්කේ පිළිබඳව කිව්වා කතා කරන බව කරගත්තා ඒක කියනවා ව්‍යාපාද විහිංසා ගතේ ලෝභයට ගැටෙන ගැටෙන ද්වේෂයට ගැටෙන අවිහිංසාවට ගැටෙන මිත්‍යා විතක් තුනක් තියෙන විතක් දුරු කිරීමට මේ ඉදජානන්සේ මේ සතිපට්ඨාන භාවනාව නිමිත්ත සමාධිය කියලා සමාධික දෙකක් වෙනවා. ඒ නිසා අපි මේ ගන්න හදන්නේ මේ මිත්‍යා විතර්ක දුරු කිරීම සඳහා ගන්න සතු සත්‍ය භාවනා ක්‍රමයට වැඩෙනකොට මෑත කාලේ දිනුනු පිළි සතිපට්ඨාන භාවනා ගන්නකොට ඒ සතු සත්‍ය කම්මස්ථාන භාවනාවට කෙටිනම තමයි කම්මස්ථාන භාවනාව. ඒ කම්මස්ථාන භාවනාවේදී මේ විතක්ක විචාර දෙක පාවිච්චි කිරීමේ ක්‍රමය මේ මෑත අවුරුදු 20 දී විතර ඉතාමත්ම ප්‍රකට වෙලා තියෙනවා. මේ නිසා ද භාවනා ක්‍රමය ඒක ආකාරයට කියන්න පුළුවන් විද්‍යාන තුලයි කියන්නේ. හරියට ඒ ක්‍රමේ දන්නවනම් පහදෙලියම ඊවරෙන් ඊවරට යන්න පුළුවන්. මේක යනකොට දෝ නැත්නම් අද අපි සාකච්ඡා කරන හදන මාතෘකාවේදී අතරමැදි අවස්ථාවක දෝ මෙන්න මේ අනිත් සමාජයේ පස්සලක් කරුණු දෙපැත්තට අපි බලමු ඉස්සරහට වෙලා තියෙනකොට කොහොමද මේක වෙන්නේ කියලා. මේ ඒක ඉදිරිපත් වෙන දෙයක් නෙවෙයි කරන දෙයක්. කරන දේ නම් මේ විකක් විචාර සම්බන්ධ කරන භාවනා කරන එකයි. කරගෙන යනකොට යම් අවස්ථාවක යෝගාවචරයට මේ අනිත් සීමාදියක් ඇති වෙන්න පුළුවන්. නමුත් අද අභාග්‍යයකට වගේ පුරක් මේ විපස්සනා භාවනාවේදී ඉක්මනින් ඉක්මනින් යන්න කැමතියත් පටන් ගන්නකොට මේ අනිත් සමාධිය වගේ අදහස්කින් ක්‍රියාත්මක වෙලා හිත දෙන සීලම දෙන දුරු කරමින් දුරු කරමින් යන භාවනාවක් ගැන කතා කරනවා. මේ අරමුණට හිත යොදන්නේ නැහැ. සමතහනක් ඉදිරිපත් කරගන්නේ නැහැ. සිතිවිල්ලක් කරන හිතවිල්ල බැහැර කරනවා. වේදනාවක් කරන දේවල් බැහැර කරනවා. සබ්දයක් ඇහෙනවා සබ්ද මෙනෙහි කරලා බැහැර කරනවා. ඒකල නිමිති නොගෙන සිටීමේ කතා කරනකොට නම් බොහොම ප්‍රබුද්ධ ගැටයක් පේනවා. නමුත් කවදාකවත් ගමනක් දකින්න හම් වෙන්නේ මේ මම කතා කරන මේක කතා කරන කෙනෙක් එක්කෙනෙක්වත් අවුරුදු 7-8 කරත් කවදාකවත් ප්‍රතික්‍රියාවක් නැහැ. ඒ මොකද ඒත් මෙන්න මේ අපි විග්‍රහ කරන්න හදන මේ විතක්ක විචාර දෙක ඒක තියෙන පුදුම ප්‍රයෝගශීලී ප්‍රහේලිකා ස්වරූප යෙදුම අන්නේ යෙදුම නොදන්න නිසා අරමුණක් කලම නොගෙනම එනේනේ ප්‍රතික්ෂේප කිරීමේ භාවනාවක් වොන්න කරන්න පටන් ඒක හොඳයි ඒකද අපිට දැනගන්න පුළුවන් එහෙම දේවල් කරලා වටවලල්ලේ කරගෙන කරේ කරකැවි අවුරුදු ගණන් ඉන්නේ ඇයි මේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන විදිහට මේ විකප්ප විචාර යොදාගෙන නිමිත් කර්මස්ථාන භාවනා කෙරුව ඔය වැඩේ වෙන්නේ නැතුව පිටයි. නමුත් දෙන්නේ නම් ප්‍රොජෙක්ට් එකක් තමයි. ඒ නිසා අපි බලමු ඒ විචක්ක විචාර දෙක සම්බන්ධ කරගෙන කර්මස්ථානයක් ඉදිරිපත් කරගෙන සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් කටයුතු කරන හැටි. අපි ආනාපාන සමත කර්මස්ථානයේ ගත්තොත් ආදී යෝගාවචරයට හඳුනලා දෙන්නේ ආනාපානය කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක පිළිබඳව හිත පවත්වාගෙන යෑම. ඒ හිත පවත්වාගෙන යෑමේදී උඹට පැහැදිලිව ශ්‍රවණය කරන්න ඕනේ පැහැදිලිව හිතේ මතක තියාගන්න ඕනේ හිත යන්නේ සම්මුතිය අරමුණට නම් සම්මුතියට හොඳයි. ප්‍රත්‍යක්ෂ අරමුණට නම් සම්මුතිය අරමුණට නම් සම්මුතිය වර්ධනයක් වෙනවා. එහෙම නැතුව ප්‍රත්‍යක්ෂ කළ හැකි සංස්කාර කොටසකට හිත යනවා නම් ආනාපානය වුණත් පිළිතරයකට මේක දීද වෙනවා මුලින් ධර්ම විපස්සනාවට යන්න. එතකොට අපි දැනගන්න ඕනේ මොකක්ද ආනාපාන භාවනාවේ තියෙන ප්‍රඥප්තිය, සම්මුතිය, එහෙම නැත්නම් ඊට සාපේක්ෂව තියෙන සංස්කාර කොටස්. ආනාපාන විති භාවනා සිදුවෙනකොට සුක්ෂම දැල්ල තමයි කාරකේ. අරමුණ වේ. මේ ආරම්භණය ඇවිල්ලා වදින්නේ සමියත්තා වූ සංවේදී භාවය. ඒ සංවේදී භාවයේ සමහරු දකින්න නාසිකාග්‍රේ සමහරු දකින්න තොල උඩ තව සමහරු නාසයේ ඇතුළු ගමන් මාර්ගයේ නැම්මත් දකින්න. තව සමහරු ඉදිරියට දකින්න. ඒ කොයි එක හරි වේවා සම්මත ක්‍රමයේ හැටියට පොතේ සඳහන් වෙලා තියෙන්නේ උත්තරොත්තේ නාසිකාග්‍රේ කියන විදිහට තොල උඩ හෝ නාසිකාග්‍රේ. ඒක තරකින් තැන්නත් දුරක් නැහැ. ඒකේ තමයි ඇවිල්ලා අර හුලං ගෑල්ල හොඳතෝම හැපෙනවා වැදෙනවා තියෙන්නේ. ඒ වඩිනකොට උණුසුම් ගති සිසිල් ගති කම්පන චංචල ආදී සංස්කාර කොටස් පාවා. දැන් භාවනා කරන යනකොට යම් කෙනෙකුගේ හිත දිගින් දිගටම දෙවේල යන්නේ මේ හේතු වෙන්නා වූ හුස්ම රැල්ල කියන ප්‍රශ්නක් කියන නැත්නම් සම්මුතියට නම් ඒ නැත්නම් මේ ඒකට නම් යොමු කරන්න ගුරු රැවටදී කියලා කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ ඒක කියලා සමත භාවනා යෙදේ. ඒක දෙක කියලා බලන්නේ ඇතුළේ නෝස්නේ පිටේ නෝස්නේ කොහොමද වෙන් කළ දැක ගන්න. හැපෙන තැන පිළිබඳව හොයන්න යන්නේ නැහැ. හැපීම නිසා ඇති වෙන විශේෂ ගුණගති කම්පන චංචල ගති හොයන්න යන්නේ නැහැ. ඒක මගාරවන්නේ දුක්කරල්ල බලනවා. අන්නේ දුක්මරල්ල අනිත් දෙකෙන් මගාරවල වෙන්කොට දැනගැනීමේ පිටේ සඳහා විතක්කේ. මොකද විතක්ක කියන්නේ අතුල් වෙනකොට අතුල් වෙනවා අතර මෙනෙක. පිට වෙනකොට පිට වෙනවා අතර මෙනෙක. මේක තමයි අපි විතක්කේ කියන්නේ. අර මෙතන නැවීම පිට වෙනකොටම නම් කිරීමක් කරනවා. ඒ නම් කිරීම මාර්ගයෙන් යන විතරකේ ශක්තිමත් කිරීමක් තමයි කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. පිට ඇතුල් වෙනකොට පිට වෙනවා කියන විදිහේ අංගබන්ධ වෙන්නේ නැහැ. නන්නතර වෙන්නේ නැහැ. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා. එතන මේක පිට වෙනකොට පිට වෙනවා කියන. මෙන්න මේකට කියනවා විතක්. අර මොකට හිත නැංගීම කරනවා. එතකොටම ඉතින් වේලාවක් යනකොට යෝගාවතරයට ඇතිවීමේ අත්දැකීමත් එක්ක ඇතිවීම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කටයුතු කරනකොට ඒවා සම්බන්ධ අත්දැකීම් පිටතර තමයි ඇතිවීම ඇතිවෙනවා කියලා මෙනෙහි කරනකොට ඒක වීම සාබාරණ ගැටියක් විචාරයක් නැතර සිද්ධ වෙනවා. මේ හිතවිල්ල දිගේ යනවද වේදනාව දිගේ යනවද නොකල්පනා කරනවද ශබ්ද දිගේ යනවද කියන එක තේරුම් බේරුම් කරගන්න විදිහට පස්සේ පස්සේ තමයි වෙන භාවනාතික නිෂ්පාදනය. එතකොට ඉතින් තේරුම් ගන්න පුළුවන් මේ විතක්කේ තමයි අරමුණ මෙනෙහි කිරීම විචාරය තමයි මේ බවමයි දැන් හිත තියෙන ආනාපානයේ බව දැනගන්නේ. මේ මේ දෙක නැත්නම් විචක්ක විචාර දෙක සහතික දෙකක් සාහවුරු කරන්න දිගින් දිගට පවත්වීමට තමයි උපදෙස් දෙන්නේ. ඒ නිසා ගිහා මහන කමට අසුත්ත කරත කොහොමද බලන්නේ? මට ආස්වාද ප්‍රසවාසයට මේ කරන්න පුළුවන්. මේක ලඟ ගන්න පුළුවන්. හොඳයි. දෙන්න කළා තංග ගන්න. කොච්චර වෙලා දුරවන්ද ආස්වාද ප්‍රසවාසයේ වෙන අරමුණ නැති ඉන්නේ. ආ මට වැලි තුන හතරක් ඉන්න පුළුවන්. නැත්නම් මට තප්පර තුන හතරක් ඉන්න පුළුවන්. නැත්නම් විනාඩි තුන හතරක් ඉන්න පුළුවන් කියලා කොහොම යෝගාවචරයක් කියනකොට භාගින් විතරක් තේරෙනවා මෙයාගේ හිතේ අරමුණක් එක්ක මූලත මූල දාලා කොච්චර වෙලා හිටියද. ඒ විදිහට කියනවා විතක් විචාර දෙක අඛණ්ඩව කොච්චර වැඩ කරලා තියෙනවා. වෙන විදිහට කියනවා දෙන්නම එකතු කරලා කරන්න හදන්නේ ආනාපාන අරමුණ නැද විතක් විචාර දෙක පුළුවන් තරම් තහවුරු කරගන්න. මේක තෝර ගැනීමක් වශයෙන් තමයි කියන්නේ ආස්වාදයේ ඇතිවෙනා වූ විකාරයත් ප්‍රස්වාදයේ ඇතිවෙනා වූ විකාරයත් මේක පහදවා ගන්නා කර්මතම මේකට ප්‍රේම කරන්නේ කියන්නේ. මේක අදාහගන්නේ කියන්නේ. ඉතින් මේක යෝගාවචරයට උසස් පෙළ පාඩම් පන්තියක් අභ්‍යාස පන්තියක් ලැබෙන්නේ මොකද? ඉතාමත්ම සූක්ෂම බලවගෙන කොට හැර මේ ආස්වාද අධ්‍යයන ප්‍රසවාස අධ්‍යයන දෙක කරන්න බෑ. ඒ නැත්නම් විශේෂයෙන්ම වචනයක නම් වල බෑ. නමුත් උත්සාහ කරන්න. කරනකොට කරනකොට සමාන විදිහට ආස්වාදයේ යනත පැටි කියලා වෙනත පැටි ආස්වාදයේ වෙනත නිතුමත් මොනවා හරි ලවුන් දැක්කම අන්න විචාරකට යුක්ත දැන් විශේෂණය. විමසා බැලීම විශේෂණය වෙලා. මේ විචාරයේ විශේෂණය වෙන්න අනිවාර්යම විතක්ක විශේෂණය වෙලා තියෙන්න ඕනද විතක්කම තියෙන කෙනා විචාර කරා. මේ විදිහට විතක්ක විචාර දෙක සාහවුරු වුණා නම් ඒ යෝගාවචරයට සද්දෙන්න බාධා, හිතෙන්න බාධා, වේදනාවලින් එන බාධා විශේෂයෙන් හිත ඉඳලාටගත්යක් එක්ක. හිතට විචාර වැඩ කරන්නේ නැත්නම් අරමුණ විදිහේ සද්ද වේදනා හිතෙන්න බාධා වැඩි. හිතක් එනකොටම හිත පෙරලෙනවා. හිතට විචාර වැඩ කරනවා නම් අරමුණ බොහෝ වෙලා පවත් ගන්න පුළුවන් ගැතියක් එක්කම අනිකුත් අරමුණ විදිහේ හිත අභීත භාවයට නොකළනාලටපත් වෙනවා. ඉතින් මේක දවසකින් හරියන්නේ නැවත නැවත නැවත නැවත කරනකොට යම් ප්‍රදේශයකට යම් ප්‍රමාණයකට විතක්ක ਵਿਚාර සහවුරුව ලැබුවද ලබන්න ලබන්න ලබන්න යෝගාවචරයට නීවරණයන්ගේ ප්‍රාරය නීවරණයන්ගේ විතික්‍රමණය යටපත් කිරීම නැත්නම් අපි කියන්නේ ප්‍රපංච කිරීම නානාත් අරමුණු විදේ හිත දොඩමළු වෙන ගතිය එින් තෙන් තෙන් තෙන් අඩු වෙන පටන් ගන්නවා මේ වෙන මොනවාක් අත්දැකීම් මේ යොදන වීර්ය නිසා සතිය පිහිට වීම නිසා විතක්ක විචාරයාගේ අඛණ්ඩ පැවැත්ම නිසා. ඉස්සෙල්ලා කරන මේ අරමුණ තේන්නේ දුනාස්තේ තුළ අලුතෙන් විලටන්පත් කරන්න හදනවා වගේ කවදාකවත් එතන පිටක් වෙන ඊට පස්සේ තව පිටක් කරගෙන හිටින්නේ නෑ වගේ. ඒක විතක්ක විචාරයකට සාහවුරු වුණා නම් මේ යෝගාවචරයාගේ අරමුණට හිත බැඳේ රැකියක් තියෙනවා. දැන් එහෙම දුරදල මේ යෝගාවචරයට පැයක් කමාරක් විතර ඉන්නකොට අර විචක්ක විචාරදී තියෙන පුරුද්ද බහුල භාවය නිසා. ඉතින් මොනම අරමුණක්වත් නැති වෙලා ඉතින් හිත ආනාපානෙට යනවා ආනාපාන කියලා ඇතුළේ තියෙන මේක මතවල මේක බහුලීගත වෙනවා. බහුලීගත වෙච්චාම ඔක්කොම දුරට මේකට උත්තර කරනවාද කියනවනම් අරමුණක් එක්ක හිත කොච්චර පිටු කරලා සමීප කරලා උත්සන්න කරලා කර දෙනවද කියනවනම් මේ කටයුත්ත මතම හිතට උදාගෙද කිසිම මෙහෙවීමක් නැතුව විදේතම ආරමුණ අල්ලගෙන ගතිය මතම යෝගාවචරයට අරමුණේ අන්තිම කියන තත්ත්වය දක්වම යන්නේ. යෝග ධර්මයේ ආය පොට්ටබ දාති එච්චර දෙයලා ගියත් ඒ යෝගාචරය තාම අර ගත්ත පුරුදු මත ඉඳගෙන හෝ විතක්කේ විකාරේ නැත්නම් අරමුණේ ඇතුළේට තියෙන දකින්නේ නැත්නම් ඇතුළේට තියෙන මායාව සංඥාවලේකේ දකින්නේ විදේට ගත කරනකොට තමයි ඒකත් බලන්නේ පහළ වෙන්නේ. ඒත් නෑ ඒකත් විචාරය අතාරින්න. ඒ විදිහට කියනවා අරමුණු සූපත්තේම අතාරින්නේ නෑ. එතකොට තමයි මේ ප්‍රතිභාවෙන් නිකට හිත වැඩ ගැනීම කියන අර්ථනාවට වැඩේ. මේ අර්ථනාව කොහොමද අපි ඒකේ සඳහන් කරන්නේ? අවිතක්කන් සංචාරං විවේකයන් තීතිකං උපසම්පද්ද විහෙරති. ඒ දෙය අරමුණේ තමයි ඉන්නේ. අරමුණ කියන්නේ මෙතනයි ආනාපාන ප්‍රතිභාවෙන් නිකට. නබයන් මිතුනේ මේ නිමිති ඉන්නේ ඒකේ තන මේ ධ්‍යාන හිරනවා. ඒකේ තන නැවත නැවතත් අරමුණට හිත නගින කුරුද්දට මේ ආනාපාන ප්‍රතිදාග බව නිමිත්ත බව දැනගන්නවා. මේ කටයුතු යෝගාවචරය ආයත කරන්න දෙයක්. ඉතින් මේක තියෙනවා කලින් කරපු බහුල භාවය නිසා. භාවිත කරපු නිසා භාවනා කරපු නිසා. මේක නම් සාය සාමාර්ථකම තින්න බුල සමාන ප්‍රයතුනකටවත් තියෙනවා. මෙන්න මේ වෙලාවේදී තව තියෙනවා ධ්‍යානෙට ගන්න කවිතක්කන් සවිතාරන් විවේකයන් පීතිසුකන් ප්‍රථම ධානය උපසම්පද්ද වේරති. ප්‍රථම ධානය කෙලක වාසය කරයි. මෙතනදී තියෙන සෝමනස්සය. මේ සෝමනස්සේ සංතප්පයි සංතාරය. ඒක විතක්ක විචාර සහිතයි. මේ විතක්ක විචාරය මේ හිතුවට මතක තියාගන්න කරන දෙයක් නෙවෙයි වෙන දෙයක්. මෙතෙන් දිනවල් කරන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම සමාධිය කැඩෙනවා ධ්‍යානෙ වැඩ. නමුත් මේ යෝගාවචර දැනගන්න පුළුවන් නැත්නම් ධ්‍යාන පතෝ ධ්‍යානේ පන්නපු කෙනාට දැනගන්න පුළුවන් මේ වෙලාවේ වැඩි වෙන්නේ කොහොමද? අර මෙතෙක් කළා පුරුදු කරගෙන පුරුද්ද අනුව විතක් විචාරකට වෙනවා. ඒ නිසා මේකට කියනවා භවිතක්ක සමිතාර භවණක්යක් පහළ වෙනවා. නමුත් මේක පැය එකමාර දෙකකින් මොකද මොකද වෙන්නේ? මේ ඉදී සිද්ධ වුණා විතක් විචාරය අල්ලින ඉතිරි කාලයක්. මේක දක්කමක් වඩපත් වෙන පටන් ගන්නවා මේ විතක් විචාර දෙක නිසා හරියට හිතන්න වාගේ චේතනාපූර්වකව කරන්න වාගේ මේ විතක්ක විචාර නන්නත්තර අරමුණු විදිහට විදිහට ඉඳී තියෙනවා නීවරණ පිටු කරන්නේ ඉතින්. එතකොටයි යෝගාචර ප්‍රථම ඥානයේ දෙති ඥානයට ළඟින්ට ආධිනව කලකන්නේ මේ විතක්ක විචාර දෙක කරමින් තිබුණත් කෙරෙමින් තිබුණත් මේ නීවරණ වලට බරයි. ඒ නිසා මට විතක්ක විචාර දෙකෙන් තොර දෙති ඥානය ලැබේවා කියලා අදිස්ථාන. ඒ අදිස්ථාන කරන්නේ ප්‍රථම ධ්‍යාන පැය ගණන් ඉඳලා ආදීනව දැකයි. ඒකෙදි බල කර්ම කළ යම් වෙලාවක හිත නැන්නේ විද්‍ය ධ්‍යානයේට අන්න යෝගාවචරයට කරන්නේ නැති, කෙරෙන්නේ නැති විතක්ක විතාව දෙකම රහිත ප්‍රීතියට එනවා. ඒ ප්‍රීතිය ප්‍රථම ධ්‍යාන ප්‍රථම ධ්‍යානයේ ප්‍රීතියදී බොහෝම බලවත්. ඒ නැත්නම් අවිතක්ක අවිකාර භවමනස්සේ කියන විද්‍ය ධ්‍යානයේ බොහොම ප්‍රීතියි. වෙන විදිහට කියන්නේ විතක්ක ਵਿਚාර දෙක නැතුව සමාධියක් ලබන්නත් විතක්ක ਵਿਚාර දෙක තියෙන තාක්කල් සමාධිය ලබයක් ලබන්නත් බෑ ඒ සම්කා නැතුවත් බැරි ඇතුවත් බැරි යකෙක් වා උගදෙනෙකුට මේ ධර්මයේ අල්ලබදා ගන්න වැඩි කම නිසා අදෝ මේක ප්‍රයෝජනේ කලකලා විතක්ක ਵਿਚාර පාවිච්චි කිරීමත් අවශ්‍ය වෙලාව යොදනාට පස්සේ ඒක අත්හැර ගැනීමක් කියන එක ඉතාම අමාරුද? ඉතාම තේරුම් ගන්න අමාරු. ඒක හරියට කරත් හරක දෙන්නකොට හරකා යන්නේ නැත්නම් අදින් නැත්නම් උඩ තමයි ඕනේ. ඒක දෙන්න ගන්න ඕනේ. අන්න හර පාන. නමුත් කරත් අදිනව නම් අර තලන් යන්න නරකයි. ඒකකොට හර කරත් එළවන එක හරකයි. කරත් එළවන හරකනේ කරත් එළවන කරත් කාලය. ඌ දැනගන්න ඕනේ මෙන්න මේක වෙලාවෙ හරකා විතර කරගන්න ගන්න. මේක හර පුරුදු කරගන්න ඕනේ තලන්න ඕනේ ගහන්න ඕනේ අnder බාණ්ඩවල ණය කරලා කොහොමද ගෙනියන්නේ. නමුත් ඊට පස්සේ සීතර වෙලා බර අදිනවනම් කර දෙනවනම් මොහොතින්ද කුඩ ගහන්නට පස්සේ. ආන්නේ වගේ තමයි අරමුණේ හිත පිහිටන්නේ නැත්තම් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් විකක් විතර අර පුහුණු කරමින් පුහුණු කරමින් අරමුණ හිත බඳිනවා. දැන් ඊට පස්සේ ඒක නැදි. ඈත් විතර ඉන්න බඳිනවා. එකමාරක් ඉන්න බඳිනවා ආදි වශයෙන් විකක් විතර පුරුද්දට යන ධර්මයට යන්නයි. ඊට පස්සේ තමයි අරමුණේ ඉතාම සිං තත්ත්වයට අපිට ය아가න්න පුළුවන් වෙන අර විතක්ක ਵਿਚාර දෙක හැරමිත්තර කරගන්න. අත්තරක් කරගන්න. නැගි. නැගි වුණාට පස්සේ අරමුණ සම්පූර්ණ ගෙවිල යනවා වගේ. නැත්නම් අරමුණේ තියෙන growth එක ගෙවිල ගියාට පස්සේ අන්න විතක්ක ਵਿਚාර දෙක ආවේ. වැඩි වෙලා ඔන්න ධ්‍යානයක් උපදවන. ප්‍රථම අධ්‍යාන. නමුත් මේ විතක්ක ਵਿਚාර දෙක ඒ ධ්‍යානෙදී ආය කලබලයක් කරදරයක් වත්පත්. එතකොට මේ විතක්ක විචාර මෙතෙන් එනකන් උදව් කරා වූ මේ විතක්ක විචාර දෙක නැති ඉතිහාසයට සමවදිනකොට තමයි මේ ප්‍රීතිය පාවෙන්නේ. මේ ක්‍රම ඒ කාලෙට මුදුන විතක්ක. ඒ නිසා මේ විතක්ක විචාර දෙක හරියට මේ යෙදවීමේ ක්‍රමයෙන් තමයි මේ මෙනෙහි කිරීමේ ක්‍රමය කියලා කියන්නේ. හරිය බයයි සමහර මේකට. ඒක මොකද මේක ඇත්ත බය වෙන කාරණාවක් තියෙන මොකද විකත් විචාරයේ අවශ්‍ය නැති පාවිච්චි කරන්න ඕන වැඩි විරච්චාම අය කරන්න බෑ යන්නේ. සමහර මේක දන්නේ නැති නිසා අනවශ්‍ය විලාදවල පාවිච්චි කරනවා අවශ්‍ය වෙලාවට මේක විසි කරනවා නම් ඇත්ත ඒකම පිට සමගරයක් තමයි. අපි දැන් ඉගෙන ගන්න ඕනේ කොහොමද අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්නේ කොහොමද අනවශ්‍ය වෙලාවට අයින් කරන්නේ. අපි ඉතින් නෑගීම අරගෙන ගන්නවා. ඒ නැත්නම් ආනාපානිය අර සුදු සුදු ගති හෝ ඇතන තැන තියෙනවා විරෝ සංස්කාර අනුවල පිට දානවා. මේකේ වඩා ගොරෝසුට අවු වෙන දෙන්නේ නැහැ කියලා. නමුත් දෙකම දෙකටම ඒකාකාරව යොදවන්න පුළුවන්. ඉන්දියට හැකීමද යොදනකොට ඉරුවර මතක් කරන දෙන උදරයටම හිත යොදන්න යොදලා හොඳට බලන් ඉන්න වෙන ප්‍රකට අරමුණක් නැහැ. දැන් මේ උදරේ දෙන්නේ හැටේ පමණයි විශේෂයෙන්ම ආනාපානප්පගේ ප්‍රකටන උදරේ දෙන්නේ නැහැ කියන එක හිත යොදා. යොදලා ඒකට හිත ගියා බව දන්නවනම් දැන් හිතේ ප්‍රශ්න කරන්න ඕනේ මොකද්ද පින්දීමේ හැකීමේ ඇති වෙනකම්. සිංහල ඇතිවීමට හිත යනවා කියන්නේ විතක්. නමුත් ඒක වෙනකොට හඳුනා ගන්න තරමටම බින්ද දැක්මෙන්ට නම් ඉතාලිය හඳුනනකොට වැඩ කරනවා. වැඩ කරනකොට කරනකොට කරන පින්දීම කියන්නේ ඉදිරි ගමන අතිවිම් කියන්නේ පසුපස කරන. පින්දීම කියන්නේ ආතතිය වැඩි වීම, අතිවිම් කියන්නේ ආතතිය දහස. පින්දීම කියන්නේ දස දිශාවට බැලීමක් කියන්නේ පින්දීමක් හැකීමක් කියලා කියන්නේ උලන් යනවා වගේ හැකී යමක් ආදී විදිහට මේ දෙක විකත් උදාර දෙක කොච්චර යොදන්න පුළුවන්ද කියනවනම් ආත්පතින්ම එකිනෙකට විරුද්ධ ක්‍රියාවලි දෙකක් විදිහට තීන්දුව ගැනීම දැක්කා. මේ ආත්පතින්ම විරුද්ධ මේ ක්‍රියාවලි දෙකට මුලක් රාශියක් තියෙනවා. ඒක කම්පනයක් විදිහට වෙන්න පුළුවන්, සංකලයක් විදිහට වෙන්න පුළුවන්, ඉදිරිපත් ඉහළ පහළ දස දිශාවට දස දිශාවට ඇතුළේ දොරක් කරනවා වෙනවා ආදී වගේ විවිධ ආකාර තියෙනවා. මේ සෑම ආකාරයකදීම ඉන්නේ හැටිම වේක. නිකන් ආස්වාදයෙන් ප්‍රසවාදයෙන් වෙන් කරලා ඉන්නේ විචක්ක විචාරදික උත්පදීම ක්‍රියාවට ගන්න ඕනේ. කොච්චර දිනවලාවකට තුනක් කියනවා වගේ. මොන ඊයේ භාවන හරියයි කියලා අද මේක නොකර බෑ. අදත් අලුතෙන්ම කරන්න ඕනේ. ආන්නේ විදිහට විචක්ක විචාරදික යොදාගෙන යනකොට විශේෂයෙන්ම ටික අපුරුදු යෝගාචරයන්ට වරක් දෙකක් විතර වගේ මේ පින්දීමේ හැකෙන්නේ දෙකක් අහුවෙනවා. ආධුනික යෝගාවචරයන් නම් ගොඩක් වෙලා හොයන. අහු වෙන අහු වෙන යනකොට මොකද වෙන්නේ ටිකක් වෙලා යනකොට අර සිංහීම සහ හැකිලීම දෙක අතර තියෙන වෙනස අතර මායිම දුරු වෙන්න පටන් ගන්නවා නැත්නම් දෙක අතර වෙනස දිනු පටන් ගන්නවා. මේ වේගයෙන් යනකොට යනකොට යනකොට යෝගාවචරය මෙනෙහි කිරීමේ යන්ත්‍රය කොයි ආකාරයෙන් හැසිරිය යුතුද මෙතනදී මේ විහිද මහත්කමේදී මතක් කරන්නේ තමයි තේරෙනවා නම් මේ නිවීම නැත්නම් මේ නොපෙනී යාම නිසා හිත කුසීත භාවයටපත් වෙලා හිත සීතල වෙලා දීන භාවයටපත් වෙලා සංගමී ගන්න මට්ටම තියෙනවා. මට දරා බාරුනේ වැඩි ඉවරයි ඒ නිසා මම ටිකක් විවේක ගන්න. මෙහි කරන්න අරමුණක් නැහැ දැන් මොකද ඉන්දිය හැටිදෝ තේරෙන්නේ. එහෙනම් තමයි යෝග අවශ්‍ය කියන්නේ. නමුත් වෙලා තියෙන්නේ ඉන්දිය හැටිදෝ දෙක අතර වෙනස නැතිව. ආ මේ බව වෙනවනම් මතක් කරනවා ඒ වාගේ අල්ලගත් අරමුණ දිගේ මෙහෙට යන ගමන් අරමුණ තුනී වෙන ගතියකට නිවෙන ගතියකට එනවා නම් මෙලේ කිරීම වැඩි කරන්නේ. එක පින්වීමක් තුනට සැලක් මේ කරන්නේ. හැක හැකීමක් තුනට සැලක් මේ කරන්නේ. කරනකොට කරනකොට අරමුණ ප්‍රමාණයෙන් කියන්නේ යනවා නැත්නම් දෙක අතර වෙනස්කම් අඩු වෙගෙන යනකොට මෙලේ කරන හිත සත්‍ය වෙනවා සත්‍ය සමාධිය වැඩි. ඒකට යෝගාවචරය අනිත් වඩා විමසන ඕනේ බලනවා ඇත්තටම දැන් අරමුණ නැතිලාද යන්නේ නැත්නම් අරමුණේ වෙනස නැතිලා ඉන්දියා කියන මාත්‍ර වෙනස නැතිලා යනවාද කියන කොහොමද නිරීක්ෂණය කරනකොට උනන්දුවෙන් බලන්න බලන්න රිද්ම ගැනීම අතර නම් නැදියාවක් බඩ කොටස ඇඟෙන් වෙන වෙලාවක් උනන්දු පස්සලා නැහැ වැඩ ඔක්කොම යනවා නමුත් Taman අර පිළිමින් හස්මින් රේසල්ලා මෙතෙක් එන්න දේවල් නැති වෙන නිසා කම්මැලි හිත කම්මැලිට පේන කියන්න පුළුවන් වගේ වේගයක් තියෙනවා දැන් දෙන්නේ නැතිව නතර වෙලා කියලා වැඩ බලන්න. ඒක නොවෙන්නේ තමයි වේගෙන් ඉවසන. මේක කරලා. මුළු කරමින් කරමින් බලවත් යෝගාචර වෙනවා මේ සූන්නේ මේ වැඩ පිළිවෙල දෙක අතර වෙනස අඩු වෙන වැඩ පිළිවෙල දිග සිටේ. ඒක පොදු ප්‍රබුද්ධයි. ඒකලා වගේ ඒ විදිහේ එක කන්නේ නැහැ දැන් තමයි දන්නවා. එන ඉනි වෙනවා නමුත් මම උනන්දුවෙන් බලනවා කියලා යනකොට එක තැනක තේනවා මොනම තාලකින්වත් ඉන්නේ නැති දෙක වෙනසක් අල්ලන්න බෑ. හැබැයි බලාගෙන ඉන්න හිත හොඳතෝම සත්‍යය. හොඳතෝම භාවනාවේ උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ නිසා මේ වෙනස සම්පූර්ණ එකිනෙක හා මිශ්‍ර වෙන වෙලාව නැත්නම් බින්දින හැටිගෙන එකම ක්‍රියාවක් බවට පත් වෙන වෙලාව යෝගාවචරය දවල් නිලියට දැක්කා. මේකට කියනවා ප්‍රඥප්තියේ හැලිය. සතහන්සා ආකාර ජීවියා ඉතින් එලා මේක සිද්ධ වුණේ අඳුරේ. ඉදි කියලා කියලා. මේක දෙනකොට හිත හැංගිලා. දැන් එහෙම නැහැ. දැන් ඒකට හොඳට ඕවල ඇති. ආ මේක තමයි මට හැමදාම කරන්නේ මම දෙන්න ගාලා ගන්නවා. අදම මල්ල ගන්නවා කියලා වැඩි විනා වේගයෙන් මෙහෙ කරමින් මෙහෙ කරමින් ඉන්නකොට අනු පිළිම හැකිලිම දෙක අතර වෙනස නැති වෙනවා. අර නිමිති නැති වෙනවා. අපි මෙතෙක් කල ධර්මෝදයා බලන්න පුරුදුලා ඇති සංඥා ගනිමි. සතරම් සබා ගනිමි. දැන් සතරම් ජීවනාට පස්සේ මෙනෙහි කිරීමේ අන්තරය පද මෙනෙහි කිරීමේ අන්තරය කොන්ද මෙනෙහි කිරීමේ අන්තරය අවලංගුව ඉස්සර උනේ මේක අඳුරේ ඉස්සර උනේ මේක කොන්දේ දන්න එක පාට උහිරින් නැගිටලා වගේ නැගිටින කොටයි ගන්න. නමුත් දැන් මේක හොඳට කරන්න නම් මේ විතක්ක විචාර දෙක අවසාන මොහොත දක්වා ක්‍රියාත්මක කරන්න. හැබැයි දැනගන්න යම් වෙලාවක විතක්ක විචාර දෙක අවලංගුයි. යම් වෙලාවක මේක නිර්වාණය. නිෂේධ වෙයි. ඡේද වෙලා යනවා. ඡීන වෙලා යනවා. මුන්න මේක විතරක් අඳුරේ අන්ධකාරය වෙන්නේ. මේක හොඳටම ප්‍රකටව ප්‍රසිද්ධ වේ. දවල් වේගයෙන් දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාසන තුන දැන් මෙනේ කරත් අල්ලන්නේ නැහැ. හරියට රබර් බෝලකින් කලකට දමලා දැවුවා වගේ මෙනේ නිර පොළාපයි. මෙන්න මේක දවල් වේගයෙන් නොදකින තාක යෝගාවචරය මුන්න දෙනේ පොත් ගන්නවා මේ විපස්සනා. අරමුණ නීරස වෙනවා. මහා ලෝකෙ එපා වෙනවා, පාළි වෙනවා, කැමැත්ත ප්‍රවණ නින්දත් එපා වෙනවා, දකින් දකින්ගේ නිර්වර්ණ වෙන ගැටයක් ගන්න පටන් ගන්නවා. ඉතින් අමාරු දෙයකට ගන්න. ඒකකට මොනම දෙයක රසයක් නැතිලා. නමුත් මේ විඤ්ඤාණය මේකයි කියන දැනුමේ විතක්ක ਵਿਚාර දෙකේ වරට ඉතාමත්ම ක්‍රියාත්මක කළා පස්සේ විතක්ක ਵਿਚාර දෙක හැලෙන වෙලාවක් එකක් අර්ථයේ හැදෙනකොට උංගලේ වටපිට කට්ට දින හැව යම් කිසි ප්‍රවර්තනවත්වට ආවොත් කරදරයක් නෙමෙයි හැම හලන. උදාහරණ තව හලක් මතුවලා ඒකත් එනකොට හරි සතුටුයි පරණ හැවගේ අලුත් නෝත් ඔය අලුත් එකකට ඔච්චරම තමයි. ඕකත් හැම වශයෙන් හැලුවට පස්සේ ඒ සයිඩ් ඩක් දෙමස්ටි එකක් වගේ නම් කිසිම ප්‍රියක් නැහැ. ඒක තමයි විපස්ස විකාර බොහෝම හොඳට වැඩ කරනවා. වැඩ කළා හැල හලනවා වගේ හැරේ. අන්නේ හැව හලන වෙලාව නොදකී එක නොදකී එකක් හොඳ දවල් වගේ බැලියෙක්. එනකොට පස්සේ තමයි දැන් විපස්සන සාධකයෙන් තොරව අරමුණට හිත ඉදිරිපත් වෙන ඇලිලා හිතේ ගැටියක් තියෙනවා නම් ආය විතක්ක විචාර දෙක පිටපත් හොරව යන්න එපා. යන්න අවශ්‍ය නැහැ. ඒ මොකද විතක්ක විචාරයෙන් වෙන්න ඕන කටයුතු වෙලා දැන් අරමුණට හිත දඬලා. ඒ විලාවේ තියෙන්නේ අවදි භාවයේ විස්තර අරමුණ දිහා බලන ඉන්නවා දැන් මේ තියෙන අනිමිත්ත දෝෂය. අරමුණ තියෙනවා නම් සුවා ගන්න. උපපිතක දානදී පොතේ මහන්සේ මතක් කරන ආනාපානසති මේ වැඩේ වෙන නිසා දැනකදී තමයි සැලී අතරමං වුණා, මොහොතක අතරමං වුණා, කාන්තාවක අතරමං වුණා වගේ වෙන නිසා මුල් මුල් වෙලාවේදී අරමුණ තේන වෙලාවේදී හොඳටම කලබල ගන්නවා. ඇරගෙන ඒ ප්‍රකටව ගත්තා. කලකුණු විකක් ඒක ආරවටෙන් පවත්තුනේ. ඉතින් නැති වෙන ඇති හොඳටම දවල් විදිහ දැක්කනම් මොනවද තේරෙන්න පටන් ගන්නවා දැන් භාවනා අධිතේ. මේක නොදැක්කනම් අපර නුන බය වෙනවා සංවැලි වෙනවා එපා වෙනවා තියාගන්න බැරි තත්යකට පත් වෙනවා ඒ නිසා මේ විතක්ක විකාර දෙක ධර්මචර්යනසලකදී පාවිච්චි කරේ උපකරණයක් ඒ උපකරණේ පාවිච්චි කරන කෙනෙක් උපකරණේ හොඳ තෝරන නෝටි කිලි කරා දැන් කීයට වෙන්නේ ඒක පොරොවට වෙන්නේ ඒක අඩියට තමයි මන්ට දෙකට වෙන්නේ ඒක අන්තිම ඉවර කෙලවරට ගියාට පස්සේ හිත විචිතරේ නැත්තම් හොඳට කවදාහක් විචිතීමේ කරමින් ඩයග්‍රෑම් ගබයි මේක මම උදේට මෙයන්ට උදව් කරපු හිතේ ඉතින් මේක බදාගෙන මම එහා පැත්තට පයින් ගියොත් ඒ කවදාකවත් සුදුදෙන මේ තරම් මෙහා පැත්තට දැන් කොයි උපකරණ වුණත් ඉතිබන්දමක් වුණත් හොඳේට නැහැ ක්‍රියාත්මක නම් ඉතිබන්දම සිත්තුලා විනාශ වෙනවා අපි කියොත් මේ ඉතිබන්දම මට උදව් වුණේ ඒක නිසා ඉතිබන්දම කියාගන්න ඕන කියලා එතන මාළුක නතර නිසා භාවනාවේ තමයි වැටෙනවා උපත් උදාගෙන පස් තුනක් සිත්තුලා විනාශ වෙනවා නමුත් විනාශ වුණාට ආය අරමුණ පිට බැලලා. මෙන්න මේ தත්ත්වයේ ගොඩක් යෝගාවතේ. මොකක් නෙයි? ඔක්කොම. දෙන්නේ චෝදන හරියට කලබල. ආයෙත් බුම්බල අහුල්ල හරි බලන්න. ඒ නැත්තම් ආනාපානෙ මේ වැඩේ වෙනකොට බුම්බල අහුල්ල බලන්න. බුම්බල හැදිලා ආනාව මේක වෙන ආනාපානෙ කරලා බලන්න. නැත්තම් බුද්ධාන සීතල බලන්න. පිළිසිදුව බයක් තියෙන මේ සංඥාව නැති. තමන්ගේ අර සත්‍ය දිට්ඨි පොත්තක් හොල්ලන්න වෙනුම් කරා. සීමාව නැතිලා යනවා. ඒක තමයි මේ මේක සිද්ධ වෙන්නේ ඒ විකත ਵਿਚාරයක් පතරනවා. මේකේ මොනතරම් දුන්නේ මොකද සක්කපඤ්ඤා රූපේදී යම් වෙලාවක අපි අරමුණ බඳ තබා ගැනීමට විකත් විචාර පාවිච්චි කළ එතනදී සෝමනස්යක් පහළ වෙනවා මේක භාවිතද සෝමනස්යක් ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. හොඳයි භාවනාවේ ලැබෙන සෝමනස්ය. නමුත් ඊටත් වැඩිය හොඳ සෝමනස්ය තමයි විකත් විචාර දෙකෙන් තොරව ලැබෙන සෝමනස්ය. මෙනෙහි කිරීමෙන් තොරව අරමුණේ බැඳී ගැනීමෙන් ලැබෙන දෝමනස්ය එනසම් අරමුණ මුදතෝම ගෙවිලා. මුදතෝ තීන්දුවාදී බරවන් ඉඳලා බලන්න පුළුවන් ලැබෙන දෝමනස්ය ආයතනයේ බොහෝමත් නිදිරි. බොහෝමත් ගැළරි. බොහෝමත් සංකාරේ අධ්‍යය කරගන්න පරාසෙ. මෙන්න මේ පිට විපස්සනා වැටෙන විපස්සනාට හිත වැටෙන කලින් සිදුවී යුතුයි. ඒ නිසා සමාධියට දෙනවා මේකට විපස්සනා ප්‍රථම ධ්‍යානයක. මේ හිතේ සම්මතයි. ඊට පස්සේ තමයි ආයතන කර්ම තේරෙන්නේ. මුලින්ම තේරෙන්න පටන් ඒක වගේ කලකොල නැහැ. බොහෝම සීකස්සාවිත කරත්තර දුරු දුරු ගොනා වගේ මේ බොහෝම කරත්තර කරත්තර ගැතියක්. ඊට පස්සේ ආයෙ පටන් ගන්න පුළුවන් ඒක දැනීම වශයෙන් හෝ නැත්නම් සීග්‍රහයේ වශයෙන්. එහෙම කරන්න පටන් ගත්තට පස්සේ උද්ද පැත්තට පැත්තට අත බල සෝමනස්ස ගෙනත් දෙනවා අත බල සතිය ගෙනත් දෙනවා අත බල අර පොප්පක් එකේ දාන රාශියක් ගෙනත් දෙනවා ආයෙ කඩින්නේ කඩින්නේ පැනනට පස්සේ මේකදී ආවුනොත් අය ඉතින් මේකදී ආයෙ පැත්තේ ඉතාලේ පාවිච්චි කරන්න වෙනවා දැන් හරි හොඳේ එකගේ පිටුපස්සට කරන්න පටන් ගන්නවා මායා ත්‍රිවිධ සෝමනස්ස ආලෝක ප්‍රභාස්වර ගති විශේෂ වාසිය කරන දර මතක් ගන්න දැන් ආයෙ මේ දීලි බෝල කෑවොත් ආයෙ වැඩේ. ඒ නිසා මෙතෙන්දි ආයෙ විතක් විතරේ පාවිච්චි කරන අරමුණ බේරගන්න ඒක ආයෙ කරන විතක් විතරේ ගෙන්න පටන් ගන්න. දැන් වේදනා කරන්නේ කොහටද? උපේක්ෂා විසින්. ඒ උපේක්ෂා ධ්‍යානකට අන්තිම වෙනකොට මෙනෙහි කරමින් අරමුණ යාන්තම් ඒක වශයෙන් පවත්තුනේ ඉදිරියට යන බොහෝම ලොකුසක් උපේක්ෂාවකට වැඩේ. අද හරි පාළුදී කිසිම දෙයක රසයක් නැහැ භාවනාවෙන් තොර. අන්තිමට තේනවා මෙනෙහි නොකර. එන්නේ විදිහේ වල. ආද්‍ය ඇයිනේ අරියා. ඒ කරන්නේ දැනිය. අරවල තේජු තේනිය. මම හේ බණ බලාගෙන ඉතින් මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොරවත් තේනා උපේක්ෂාවක්. එතකොට නිවියයි. සමහරවල් නිවිය හොයන්නේ නැහැ. බොහෝමත් ගැඹුරු කටයුතු ඔන්න ඕකේ කල්පනා වුණාට පස්සම හිත ගෝත්‍රේ ඥානයට පිටයි. ලෝකෝත්තර ගතර හිතන්නේ මෙලොව පැත්තේ තාම හිතනකොට හිතින් නැති හිතක් වේවා වේදන නැති හිතක් වේවා ශබ්ද නැති හිතක් තාම හිතෙන හිතේ ලක්කත ඒක තාම අපි පුරුදුන් තම තේන්නේ නෙවෙයි තේරෙන තුනක් තමයි මට මේ මොනම අරමුණක් අත්දැකීම් සංඥාවක් අත්දැකීම් පිටාවෙන්ට දේවා කියනකොට පුදුමාකාර සංසම්පාදයක් ඒකෙදි විතරයි හිත තේරුම් ගන්න කල් හේතු සංහව දැනන වේ දැන් පුළුවන් හිතට කැමතිනම් ලෝකෙම හකට ගන්න නැත්නම් නැත්නම් මේ පැත්තට එන්න. පෝෂ්‍යකාරය අදහස් නැත්නම් අපව එනවා. දැන් පැත්තේ හරපයි. ඒගොල්ල විචක්කම් කාර්යයේ පාවිච්චිීමේ දක්ෂතාවයේ තියෙනවනම් සංහාව නිකන් කිසිලෙලා. මේ විචක්ක විචාර දෙකක් දුක්තර ගන්නව දුරේවත් සත්‍යයන ගොඩ කරන විචාරයේ අතින් අල්ලන්නේ කාටවත් අන්නාලයට දාලා තිනාට ගත්ත ගමන්. ඒ සාමයේ මෙන්න මේක මේ දන්නේ නැති ඇත්තේ අර ව්‍යාකරණ දන්නේ නැති ඇත්ත භාෂාවට බයයි වඩා දිනන කාරෝ කෑමට බයයි. ඒ වගේ තමයි විපස්සනා විචාරවල දන්නේ නැති ඇත්ත අර කලින් ඔක්කොම මෙහෙ කරලා වෙනස් කරන්න හදන කතාවට හෝ මෙහෙ කර සමුදිත වුණු වේදනාවක් නැති කරන්න ආදී වශයෙන් තර්ක කරමින් ගත කරනවා. ඉතින් අපකන්න සූත්‍ර වගේ කියන දේවල් මේ භාවනා ක්‍රමයේ ඉදිරිපත් කරන ක්‍රමයට එක සංසම්මය කරලා බලනකොට ඉදිනාකාර ගැඹුරක් වෙනවා. හැබැයි කවදා හිතලා නම් ගන්නවා. අනිවාර්යයෙන්ම බුදුරජාණන් දෙය අහලා ඒ දේ වරද්ද වරද්ද ගිහිල්ලා හරියාගෙන එනකොට විතරක් සමුත් මාර්ගඵල හෝ මොකක්ද මොකටද ලැබුණ අන්න කියලා දෙන්න පුළුවන් මට්ටමකටපත් වෙනවා. හැර ඔක සම්ම කරන්න දෙන මම මොකක්ද දන්නේ නැහැ. උපදී විදියට පිළිපදින එක විතරයි කියලා ඇති තාර්ගුරට සදාස්වාප්ත කටයුතු කරනවා නම් නිරෝධය. අර ගානේ සදාන වශයෙන් ලබා ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක නිසා අයං උච්ඡන්ති දෙක්කේ නිරෝධං හරිය සත්‍යං කියලා මේක අමාරුයි. ඒක මේ ධම්මකට පාස්න සූත්‍රය සඳහන් කරන්නේ යෝ දස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ සාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලය මේ වැඩ පිළිවෙලෙ හිඳගෙන මොනෝසු තන ඉඳලා සූන්තෙන්පත් වීමේ වැඩ පිළිවෙලට යෝගාවචරණ සාක්ෂි ඉතින්නා දුක්ඛ සත්‍ය තුළමයි සංවේ. මේ සංවේ තුළමයි නිරෝධය. ඒ නිසා අපිට යමක් අද අදුපාඩුවේ කියලා කිසිම පස්සක්තාවෙන් විදියක් නෑ අනිවාර්යයෙන්ම මේ කරගෙන යන වැඩේ මේ කියන විදිහේ විකක් විචාරාවේ යෙදී අරමුණේ දින භාවයට ප්‍රමාණිකුලපත් වෙනවා නම් යෝගාවචරයට ඒකම අදිෂ්ඨාන ශක්තිය වැඩි කියන ප්‍රේත වෙනවා එයින් අපි අද මේ නිරෝධ ශක්තිය පිළිබඳ නිමාව දකින අද ධර්ම දේශනාවේ සමාප්තිය මුලින්ම සටහන් කරන කැමැති දිනාටම සදාංග වශයෙන් හෝ අමුච්ඡේද වශයෙන් නිරෝධ ශක්තිය මෙතනදී වහාම දැක ගැනීම ශක්තිය මේ ධර්ම දේශකයට මේ ධර්ම දේශාව හේතු වේවා වාසනාව වේවා ඒ ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්ම දේශනාවේ සමාප්ත